වහන්සේ සම්මා සම්බුද්දස්සේ අනිත්‍යයේ ඒකේ සමනඥාඥා අදිත්තං අදිත්ත සමස්පන්නිකා අදිත්ත සමස්පන්නං අත්තානන්ත ලෝකන්ත සංඥාපෙන්ති නීවත්තුනි නෝන්ද යෝගාවදී මහත්මයායි මේ සාධුමාගේ ජීවිතයක් වෙන වාසික දාගෙන මේක තමයි පාවන වෙන හැමදේම ආවා ඒවත් අපි පොඩි රස්නාල ගුරුතුන් මුඛ්‍යයේ කුයි ආශිර්වාද ඉන්දියක් කරගත්තු මේ යෝගයේ ඉදිරියට වෙන කාරණේ ප්‍රතිචාන මෙතෙක් අපි දෘෂ්ටි 18ක් සාකච්ඡා කළා. හදිරන් දෝෂනා නියම නිවෙනකොට වැරදිව පැහැදිලට ඇති දෘෂ්ටි 10ක් අපි සාකච්ඡා කළා වෙනවා. අතරින් කත්තායන් හදා අපි පසුගිය සතියේ කළා. අද මේ අදිස්ත්‍යන සමස්තන්නේ අදිස්ත්‍ය සමස්තන්නේ කියන විදිහට මේ අහේතුක දෘෂ්ටි පිළිබඳව දෙනි අහු වෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් දුර වලවල් දෙකක් නැත්නම් දෘෂ්ටි වේවා දැරණි මාත වාද දෙකක් සර්වඥාතුන් ඉදිරිපත් කරනවා ඒක පිළිබඳව විවරණයයි අපි දෙකක් මේ පාස්තුකාපාතේ මාර්ගය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු එතකොට මේ අදිත්‍ය සමුත්පන්න වාදය එහෙම නැත්නම් මේ අධේතුකව අකාරණේ දේවල් සිද්ධ වෙනවා ආයෙ කියලා කෙනෙක් යටින් කොහොමද කියන දැනගන්න මේ ධර්ම දේශනා විතරක් කාලා අමාරු වෙනවා කියන එක අයිතින් කියන දෙයක් නෑ. ඒක අපි මේ වෙනකොට ධර්ම දේශනා අදක් අවුල් කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ නමුයි ධර්ම දේශනාවයි අපි ප්‍රවිෂ්ඨ ලබා ගන්න හදන්නේ. ඒක නිසා අපිට හිත වෙනවා. මේ ධර්මයේ කොටයි කොටසෙහි කියන ගම්බීර භාවය ඉතිරවතයි. ඉතිරවත් ආගෙන අපි මේකෙක් කල්ලාගෙන ආවේ ධර්මදේශනා මාලාවේ මාර්ගයක් ඒ වගේම අපි ඉඳලා භාවනා කරනකොට ලැබෙන අස්පනාපිට ලැබෙන අධ්‍යාත්මික මාර්ගයක් කියන්නේ මේ මූල ධර්ම අධ්‍යාත්මික සංකල්පගත්තු මේ දේශනාව ධර්ම ශ්‍රවණය සාර්ථක වෙන්නේ. ඒ නිසා අපි මේ අදාළ අවශ්‍ය කරන්නා වූ ධර්ම ගෞරවයෙන් යුක්තව බලමු මේ දිනාපි විවරණ මාර්ගයේ විදීම කොහොමද අපි මේ අදුත්ත සමුප්පන්න වාදය නැත්නම් අකාරණෝත්පත්තිය අකාරණෝත්පන්නය කියන නැත්නම් හේතුකව මේ ලෝක දේවල් කියනවායි කියලා ඒත් වැටෙන්න තියෙන අවස්ථාව ඒකයි ඉතින් ආරවත්යන් වහන්සේ තමන් වහන්සේගේ කරුණා පා ඥාන දේශේ ආරම්භලා. උන්වහන්සේ දේශනා කරනවා අත්තාන අදිච්ච සමුප්පන්නං අත්තානන්ට ලෝකංස සංඥාවේති දීහි වස්තුනි. මේ ආත්මයති ලෝකය. ඒක අදිච්ච සමුප්පන්න බව හේතු කාරණා දෙකක් නිසා මිනිස්යා තේරුම් ගන්න පෙළඹෙන බව. ඒකත් යනවා දේරු කලකර වෙන බව අරුවත්න වහන්සේ ඒ විශිෂ්ට මොනින්ද මේ විපස්සන උනාට ඒ අදිත්‍ය සමුත්මන්න වාදයට යන්නේ නිකම්ම නිකන් මේ නිකමුනේ දෙවලට ගන්න භාවනා කරන කවුල කල්පනා ශක්තිය කියන්නේ ඒ අත්සන්ගේ ඒ සම්පූර්ණ බුද්ධයන්ගේ සාර්ථක සාස්ත්‍රයේ හිතලා න්‍යාය සාස්ත්‍රයේ හිතලා ඒ විමර්ශන මොහොතේ හෝ මේ ළඟාවෙන අත්‍යවශ්‍යතාව ගම්භීර භාවය දැකගන්න සර්වඥතා ඥානෙ ගැඹුරම දැනට බලන්න. අරුණිකා ඥානෙ ගැඹුරම දැනට ඇහැලා ඒක තමයි මේ සෑම කේදයක්ම අමාරුවට භවතන දේශනා කරන්නේ මට මේ ඔය අනිත්‍යම් කරනවා වගේ යන ඇත්තෝ ගාව තියෙන සීල ආනද කියනවා කියලා කියන එක ලොකු නම්බුවක් නෙවෙයි. සාධිස්සමොක්කන්න වාද වගේ පරිලව ගන්න පුළුවන් ඇත්තෝ ළඟ තියෙන වගේ විශිෂ්ට සමාධියක් මග ළඟ තියෙනවා කියන එකත් එච්චර ලොකු නම්බුරාමයක් නෙවෙයි. නමුත් මේ මෙවැනි සීලක මෙවැනි සමාධියක ඇත්තෝ මෙතෙන්ද නිල පරිලව ගන්න හැටි දැක ගන්න මේ භ්‍රමජාව මකුළු දලක් වාගේ කියන ජාලය නියතෝ එතන දගලනවා මම මේක පටලවාගත්තේ නෑ මෙන්න නියෝදන ටික අහන්න කැමතියක් ගන්න මෙන්න මේක නිරවුල් කරලා මම පෙන්වන්න ඕනේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්ව ඒ නිසා බුද්ධත්ව කියන්නේ ගැඹුරට මාත දාලා අදි වෙන්නේ ආර්ය මණ්ඩේ තමයි මේ කියන අර පාන. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපිට තුන් කලම අවශ්‍යයි. එකක් තමයි ධන භාවනා කරන යනකොට අපි මේ රකින්න වටිනා දීලය නිසා අපි අතුන්නේ අනුගමනය කරන භාවනා සමනිකත් මේ භාවනා සමනිකේ සමාධිය නිසා අපි කියන්නේ පාවලනේ අදිත්‍ය භවපන්න කතර වැඩ. අන්නේ අදිත්‍ය භවපන්න භාවයට අපි වැඩෙන බව ලැබීමෙන් අපි එක ගැන කරකවෙන්නේ යන බව පරිවර්තනාදී දැනගෙන දේශනා කරපු ධර්ම රත්නයන් හරණ දෙලයි කියන්නේ. ඒක අපි හරියට නගනක් යන දෙයක් තුන අන්නාලියක් ඉස්සරහ හිතගෙන ඉන්නවා. අපි මේ අන්නාලිය කියනවා මොකද රාගස්ථානයේ මේක ඉන්නේ දැක්ක නිසා. නමුත් මේදී මොනවාද අපි හොඳ සීලක පිළිදලා හොඳ සමාජයක් ඇති කරගෙන දැන් කඩලාගෙන ඉන්නේ කියන කාරණාව දැනගන්නවා කියන එක අපේ ආත්මයට හරියම බය වෙනවන දෙයක්. ආත්මේ කාලවන දෙයක්. මේ ලහයට පත් වෙන දෙයක් නිසා කැමතිනේ මේක ඇත්ත ඇති ඇතින් දකින්න. අන්න ඒ සඳහා සරුවචන වාසීගේ සාමාන්‍ය සරුවචන කියන කලකලාද ඉතාමත්ම ගම්භීර වූ රක්මජාලේ ගලවන මැත්තේ හරියට සාඥානයේදී බල කරන්න ඕනේ. එහෙම කරු කරුවකින් කරව අපිට තියෙන දෘෂ්ටි අපිට තියෙන මාන අපිට තියෙන මද බලන්නේ. මේ ධාතු පිළිගන්නත් ඕනේ. සමාධි භාවනා ඇති කරගන්නත් ඕනේ. ඇති කරගත්තත් අවධානය ඒ නියම දිනෝ දෙකම ගලවා ගැනීම සිදුවන තාක්කල් නිරෝධී වෙනකත් මේ සමාධියක යම් යම් දෘෂ්ටිවලට සංහා දෘෂ්ටි මානසික ප්‍රපංචවල වැටෙන්න පුළුවන් අනිව වැටෙන්න පුළුවන් තනකයි අපි ඉන්නේ වැටෙන්න පුළුවන් බව පිළිගන්නා කරගයි අපි ඉන්නේ පිළිගැනීම හොඳයි කියන තැනකයි අපි ඉන්නේ කියලා විද්‍යාවෙන් කියන්නේ ඒකයි සම්මියුක්තිය කියලා කියන්නේ ඒකයි මුළු ධර්මයේ විශ්ලේෂණ ආයතන. ධර්මෝ ආයතන අක්ෂරී ධර්මකාරී කියන්නේ. අපි සීල ධර්මය ආරක්ෂා කරනවා. ඒකයි ධර්මකාරී. ඒ වහම කටයුතු කරනකොට අපි සමාධි ධර්මය ලැබෙනවා. එතකොට අපි ධර්මකාරී වෙනවා. නමුත් ඒ ප්‍රඥා ධර්ම සම්පූර්ණ වෙන තාක්කල් සීලන්ත වුණා, සමාධිමත් වුණා නම් මේ ධර්මජාලයට අහු වෙන්න පුළුවන් බව දැකගත්ත දැනගත්ත අයිමායිත්‍යතාව මහා ප්‍රඥාති වලසන්ගේ ධර්ම ශෝත්‍රය අපි හිතේ. ඒ වෙන ගෝචර හඳන්නේ අපේ ගෝචර භූමිය අපිට ආහතාත්ගෙන් අපතින් වියාදී පුරුමයේ ඉඳලා අපි හැදෙන නිසා තාම අනුකූල බාහිරයෙන් තියෙනවා. වලවදලි බලි කඩේෙන් තියෙනවා. ආන්නේ දැනගෙන අපි හැදෙනවා නම් අපි හිතාගන්නවා මේ ධර්මයේ ඉන්නේ නැතුව ආරක්ෂා කරගන්න. දැන් නිහතමානී වෙනවා. උපේක්ෂිත වෙනවා. වෙලා ඉස්සර පිළිවන් වෙනවා, ඉස්සර සමාධිමත් වෙනවා. දැන් දැන් කියන බව සමස්තනාවේ අල්ලපු දේශනා කරලා තියෙනවා නේද? ඒගොල්ලෝ විපස්සනා නෝකින් පොරව වර්තනානුසා විමර්ශනා නෝනින් කොච්චර ඇතුළියත් මේ දෘෂ්ටි වලට සැකෙන්න අවස්ථාවක් තියෙනවා තමයි දේශනා කරලා තියෙනවා නේද? අන්න ඒ කාරණාව අපිට ගන්නවා. එහෙම නෙවෙයි අමරදේව අතිසර්වඥයි කියලා අපිට හිතෙන්නේ. ඒකට වෙන්නේ නිදන් බලාපොරොත්තු වෙනවා වුණේ අපි කියන කන්වාදී නියතන් කාරණෝත්පත්ති වාදවලට දුක්වලදී විදේකා මොකම යතහත් විශේෂකර අනන්න ඥානාමි බලවා ඥානාති ඒ මම ගන්නේ භාග්‍යතුන් වහන්සේට වැටෙන්නේ භාග්‍යතුන් වහන්සේ ගන්නා දෙයක ඉවර කාරණා දෙකක් ඉදිරියට යනවා අපි දෙක බලන්න කියනවා කර්මස්ථානයේ කියනවා ඒ වගේම අපේ ජීවනා රෝග, සංඛාරගත රෝග, කෙලස්කෝග, නාරණය කරන රෝග පරීක්ෂාවකුත් වෙනවා. මේ පරීක්ෂාව වෙනකොටම ඒකත් ගන්න දෙන්නේ. දුන්නේ දාපේ මන්නවල අපිට හිතා ගන්න පුළුවන් විස්තර විස්තර හයිදේ වේදනාවකි එන්නේ භූත භාවනා හයිදේ වෙනකන් පාන්නේ. මේ භවචනාවේ මේක තමයි ආ එන විදිහට අදිත්ත සමුප්පන්න කියන අකාරණව අහේතුකෝ ලෝකයක් පහළ වෙන්න පුළුවන් ය. අකාරණව අහේතුකව අනිත්‍ය සමුප්පන්න කටිකම් නෙවෙයි අනිත්‍ය සමුප්පන්න ආත්මයක් පහළ වෙන්න පුළුවන් ය කියලා මිනිස්සු වෙනදෙන්නේ කොහොමද? කාරණා දෙකයි තියෙන ලෝකෙ. මේ වැරදි විදිහට කියන්නේ. එකක් තමයි අනිත්‍ය විත්‍රේ අනන්‍ය සත්‍යමාන දේවෝ අනේ මේ ලෝකේ අසංයහත් වෙන දේව කලයක් තියෙනවා. මේ අසංයහත්යේ දේවයේ දේවෝ දේවෝල්ලෝ සම්මුත්පාදාති කනදී දේවා සංහා ආයතවයි. යම් විලාසනේ අසංයහත් භාවයෙන් සංඥාව ඇතිවෙච්ච ගමන් ඒ දේවනිකායේ සිදුවේ. මේ දේවනිකායේ සංඥාව නැතිවම සංඥාව පහළ වෙනකොට මේ නිකායේ චිත වෙනවා. සමහර අන්නේ හේම චිත වෙනස්තු අනිකුත් ධාති අනිකුත් බව අනිකුත් අල මත්තන් වලට ගලනවා. එනොත් මනුස්සයෙකුට දෙන්න පුළුවන්. අරන් ඉවත් දෙවිතිය සංඥාව පහළ වුණාට පස්සේ ඒ කලෙ සාමාන්‍යයෙන් නැතුණා එනිකේ ඒ අනන්‍යකත් ජීවමානී ජීවෝගෙන් චිත වෙලා මනුස්ස ලෝකේ. අනුන් මනුස්ස ලෝකේ අදාළත්ම අනගාරියන් පස්සේ. ඉන්දියා කරන්න කයිදී. අදාළත්ම අනගාරියන් පස්සේකෝ ධමානෝ ආගතමඤ්ඤාය අනියෝගමඤ්ඤාය අප්‍රමාදමඤ්ඤාය සම්මානසිකාරමඤ්ඤාය සකාරෝපං චේතෝ සමාධි කිරේ. මේ විදිහට ඉන්දියා කරලා අනගාරය වූ ඒකෝ පස්සේ දෙවනස්සන් සාමනේදී දෙවනස්සන් අනගාරිත වෙනස්සන් සම්පදා ආදී වශයෙන් මොනම කෙනෙක් හෝ අභිනිෂ්ක්‍රමණය කරගන්න වෙනවා මේකේ මොකටද නියෝජන ආව ආකප්පමණය හොඳ ආකප්ප විඤ්ඤාණයක් ඇති කරගෙන ආකාප විඤ්ඤාණයක් ඇති කරගෙන කවුරුනිය ඇති කරගෙන අනුරෝගමණ්‍යාය පරිවර්තනාකේ දේශනා කරන ලබා වූ වාග් ආන්තිදී වල පිළිවෙලට හෝ එතන වෙන ගුරුකුලයක දෙන විදිහට මේකට අනුරෝග වෙනවා මේක දාගන්න කටයුතු කරලා අප්‍රමාදමණ්‍යාය සමාන වූ කලිනික කිරීමේ සමාන වූ නොකලිනික කිරීමේ සමාන වූ අනලක්ෂ කටයුතු කරමි. සම්මා මනසිකාය මන්වාය. මේක යම් කිසි අනුවක් ස්ථානයක් මන්තරයක් ජප කරන්න දෙනවා නම් ජීවත් කරන්න දෙනවා නම් හොඳට සම්‍යක් ආකාරයට ඒ මනසිකාරයේ යෙදීමින් සංකාරයෙන් තේකෝ සමාධි යම් ආකාරයක චිත්ත සමාධියක් විපස්සනා නැත්නම් චිත්ත සමාධියටපත් වෙනවා අලකමාවක් විතර හැදෙනවා ඒක කියන්නේ හෝ ඒ ඥානාදී රූපාවතර හෝ නැත්නම් අරූපාවතර ධ්‍යානයකට වැටිලා ඒ පුද්ගලයා තමයි හිතේ පෙර ආත්මී කීතයි කීතනකොට වෙනවා මම පෙර ආත්මී අගන්‍යවත් එතන මේ අඥාන කියන ආත්මයේ ඉඳලා ඒ කියන ආත්මය ස්පර්ශ කරන්නේ නැහැ. අඥාවක් නෑ. නැවත නැවත දුක් අධිකරක වර්ණස්පත් කරන බලනවා දර ආත්ම කහුවේ. ඊයාකින් චිතෝති දන දන කතාන් ඔන්න චිත විදි අහු. ඒ වගේ ආව නම් මේකක් නිහානේ දීලේ බලතුනා මේකේ කනාත්ම වශයෙන් හෝ ඒනවාමද ධ්‍යාන වශයෙන් හෝ ඒ ධ්‍යාන ලැබුවාට පස්සේ පෙර ආත්මේ බලනකොට තේරෙනවා මම කැලේ කොහේ වශයෙන් නොකිට කොහොමද පස්සේ වෙනස් බවට පත් වෙනවා. මේ ඉස්සෙල්ලම කෙනෙක් වගේ නොදැකින කාලේ ලෝකයක් තිබුණත් නෑ. මම රඥාව රඥා පහලේ දැනගන්න ඉන්න ආඥා සිද්ධලක් වගේ වශයෙන් එයා පහලේ දැනගන්න අනිත් එතකොට ඉස්කෝ මනස ලෝකේ දැන් මේ දේ ඉතින් අනිවාර්ය මනස ලෝකේ කොහොම පහලේ. ඒකේ ලෝකේ පහල වෙන්නේ ඉතල නොතිබී ආත්මය පහල වෙන්නේ පෙර නොතිබී කියලා මේ පහළ වීමට අතවල් හේතුයි කියලා යමක් පෙන්වන්න බෑ. ඒකත් කරාට පෙන්වන්න බෑ නානත් කරාට පෙන්වන්න මේ පෙන්වන්නත් බෑ. ඒවන් ධම්මතා ඒවන් ධම්මතා වාදයක්වත් පෙන්වන්න බෑ. නිසා ඒක කියලා හිතන්න මේක ආදිත්‍යවරෝ තමයි. හේතුවක් නැතුව ලෝකේ පහළ වෙන්න පුළුවන්. හේතුවක් නැතුව ආත්මයක් පහළ වෙන්න පුළුවන්. මේක කාරණෝ සත්‍ය කාරණෝ ඡන්ද කියන්නේ සඳහන්. කාරණයක් නැතුව පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක දුන ඉතිපස්සේ එයාගේ මේ දැසිය රකින්න සීලයක් දැසිය රකලා ලබාගත් සමා ඵලන්නේ චිත්ත සමාපත්තියක් දැක්ක රකින්න ඒ කුණිතද මූල බාහිරට ඉන්න ලක්ෂණනවා මේ ඒ කාන්තින් මම ඉඳලා කියන්නේ මාර්ගය කරයි කියන්නේ කරලා බලලා කියන්නේ මේ ලෝකයේ ජීවිතේ පෙර කරන්නට හේතුවක්. ඒක දක්වන්න පුළුවන් හේතුවක් අයිතෝ නෙවෙයි අහේතුක අකාරණවත් කන්නව කරගෙනවා. ආත්මයක් එන්නයි. ඒක නිසා මේ ලෝකයෙන් ගැලවීම පිළිබඳ ඥානවත්යෝය නෝන නැත්තු කියන එකක් නැහැ. ඒ වගේම ධර්මක ඉඳලා නිවන් දක්නවා. මේ ආදී අතු ඒ කිසිලා අනිත් අයට නිරෝධ ආකාරණා කියන මම දැක්ක දේ නිසා මම දීගේ දේ කියන්නේ. ඒ නිසා සීමාව අනුගමනය කරන මගේ ශිෂ්‍ය බාලකත් එක්ක එකට උදිනවට මේ විදිහට අකාරණෝත්පන්න ධර්මතාවය අනුව යන සාස්තුන් වාසියේ ගෝලේ වාක්‍යයක් වෙනවා. ඒ කියන්නේ නිකන් කාලකීත්වයේ සිද්ධ වෙයි. ඒකට කියන්නේ බැඳී වියක් සාමයක් සාමයක් වියක් පරාක්‍රමයක් ප්‍රතිපදාවක් මොනවත් ඕනේ ඒක දන්නේ කොහොමද මේ මිනිස්සු මේ විවිධ ආකාර ආගම් විපාය අධිකරන විවිධ ආකාර ප්‍රතිපදා අධිකරන කරන්නේ ඔක්කොම මොකක්ද මේ ලෝකේ සංකාර සිද්ධිය සිද්ධ වෙනවා කියලා මේ සිද්ධාන්ත මතක තියෙනවා. ඒ පරිසරයේදී ආවෙන ඒකෝ කාලකයේ පාස්තුවේ ධර්ම වෙලා තියෙන එකක්. ඉතින් ආලකට ආදාරස්ත රාජ්‍යෝ ගියාට අදාළම රාජ්‍යෝ අහනවා මේ ජීවිතේ වශයෙන් සාමාන්‍ය සම්මන කාල මේ ජීවිත වලින් පැවිදි රාමයක් පැවිදිගේ විහිලාවක් තියෙනවා කියන්නේ ඒක කියලා කියනවා මේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ මේ ආත්මේ පහළ වෙන හේතුවක් ඇතුළු නෙවෙයි ඒ නිසා යම් යම් හේතු සම්පාදනය කිරීමෙන් ඵල ලබා ගන්න පුළුවන් කියන කතාවක් විස්තර කරන්නේ ඉතින් ආගාන්තර ඥානීය කියනවා සහ සමානව මොනවාද හිතේ වෙනවා මේ සාහන් බලයක් කිහිලයක් භාවක් කුසල සම්දයක් ඒක භාවයක් කුසලයක් කවදාවත් මේකේ මාතේ නැතෝපත් වෙලා තියෙනවා මොකද මේ දවසේ කාලෙදී ප්‍රධාන අත්‍යවශ්‍ය මාර්ගනේ තියෙනවා ඉතින් මේක හරිනෝලකින් මේක අපිට වැඩක් නැහැ මේ භාවනා කරන කටයුතු මේ අහල පහල කියන දේවල් මොකද මේ ඔළුව දාගන්නේ අපි ළඟ එහෙම අවිත සමුප්පාදයක් නේ අපි පරිත්‍ත සමුප්පාදයේ ඉහළගන්නේ අපි හේතු විපාකවල කාර්යවල පිළිගන්නේ අපි කර්මයේ සාකල්පවල ආදානෝ අපි සංකාරයෙන් කටයුතු කරනවා සංකාරය දැකලා සංකාරයෙන් කියලා කලින් දෙන්නා. ඉතින් මොකද මේ අවිත සමුප්පාදවාද මොකද කියන්නේ අසමෝප්පාදවාද මොකද මේ අනුතුකවාද පිළිබඳව මත පරිණාමය. අහකන දේවල් මොන ලෝකේ ළමා ගන්න කියලා හිතන්න පුළුවන්. ඒ මොකද මේ කියන විදිහට අසන්නපත්ේ ඉඳලා මේ ජීවිතේට ඇවිල්ලා කන භාවනා කරලා ඉන්දිය අතහැරලා විතරාගේ යමක් නැතු කුදිනේ. මොකද කියලා ලෝකයක් දුන්නේ නැහැ අතලෙන් අපිට මේකක් නැහැ කියලා අපිට හිතා ගන්නට ඉඳතියි. මොනොත් මේ ප්‍රතිදා විශ්වයේ යෝනිසු එන්ටෝ කරේ. ධර්ම රජාක් නැති උත්තර මොකද බහන්නේ? ඕනිමිය ඇති වැඩි කියලා සාධාරණ හිතන්නත් ඉඩ තියෙනවා. ඒකත් නෝගාවුදේ අභාවයේදී විපස්සනාවට ගැලපෙන දෙයක් නේ. දැන් වාග්මේ ධර්මයේ සඳහවත් ඥානීය නහතාවක් නේ. ඒකකින් බලනකොට අපිට ඉනතුණුමින් බලන්න වෙනවා කොහොමද මේ භාවනා ජීවිතයේ තියෙන අවිස්වාදීකම පණයදී ඉලක්කන කියන්නේ. සමහරක් නිදර්ශන ගිනහර පාන්න පුළුවන් මේ කාන්තේන හැම කෙනෙකුම වෙනකොට අත්දැකලා තියෙනවා. ඒ මොකද්ද? සම්මත භාවනාවේදී හෝ විපස්සනා භාවනා කරනකොට තව මොන බලාගෙන ඉන්න අරගෙන හොඳටම කියනකොට පාල් අපි නින්දර ගන්න ගැලවෙයි. නින්දර ගන්න ඉස්සෙන්නේ. ආයතන බලන්නකොට ආය අරමුණු වල ටිකක් වෙනවා. ඒක බොහොම සීක්‍රෙන් අරමුණ ඉන්නලා ගියාට පස්සේ ආයෙත් අරමුණ ඉඳලා නැවතියි. සමහර වෙලාවෙත් පිටු වේලාවක් ඉඳිනවා. තමයි මේ පිටක් වෙන ගේමේ දැක්ලා ආය වැඩේ. වැඩනකොට අරමුණ ටිකක් ආයෙත් ආයෙත් මේ මේ විදිහට යනකොට යනකොට නෝන් තේරෙන පටන් ගන්නවා අපි මේ භාවනා මනසිකාරය ඒකත් සතිය කඩකඩ වෙයි කඩකඩ වෙයි. දැන් දැන් අන්ධකාරයි දැන් දැන් ත්‍යාග අපේලා ත්‍යාග කියනවා. මේ අන්ධකාර තැන නින්නක නෙවෙයි නින්නක තමයි. ඒ කොහොමද මේකෙන් අපි ගැලවෙන්නේ? වාස්ලාවට නිරාවක් අධ්‍යක් හිතිලක් වාගේ හිත අවුස්සන දෙයක් නැති නිසා බොහෝ විට හිත මේ විදිහට දුකලා ගන්නවා. දුකලා ගන්න ගැතියක් තියෙනවා. ආන්නේ දුකලා ගන්න ගැතියයි මේකට අපිට හිතුණු දුකලා හිතක් තියෙන්නේ නැහැ. අරමුණකුත් නැහැ. අයක් තියෙන්නේ. ගැස්ලක වාරගෙන අරමුණට අයකට විතරක් ගන්න. ඒකම ලැජ්ජ වෙලා නැවත අරමුණ කල්පනා කරගෙන හොඳට ඉන්නේ. සමාධිය යනකොට බොහෝම ඉස්සර දුරට කීදී ඒ අරමුණ නැවතත් වුණා ආයතයත් ඇතිලා නැගිටින කොටයි කියන්නේ. එදින කල්පනා කරලා බලනවා මුත්තක ඉස්සර වෙලා අධික කියන්නේ අරමුණ කියන්නේ ආයත් පිළිගන්නවා කියන්නේ නැහැ. අධ්‍යක් වේදනාවක් පිටිනලා කවුරු කියන්නේ දෙයක්. මේ මේ තත්ත්වය භාවනාවේ සාර්ථකත්වයක් අනුවමයි අත්දැකීම. මූල ආරමුණ අවදලන්නේ නැති, නිවවරාවේ නැති, ආවිති නැතිතන මේ හිත නිකන් බලපොරේකට වුණා වගේ එහෙට කරවනවා, මෙහෙට කරවනවා, එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා අත්‍ය ආවේදනය. යම් දවසක ආරමුණට මූලට මූල දාලා පාස්වලින් තුනක් පස්සේ වුණා නම් මේ සත්‍ය යටදී යෝගාවිතය දුරට අර ආතාව වීර්ය අප්‍රමාදී වගේ දේවල් යෙදෙන්නේ සූර නොවන හරි සාහනයකට මේ විදිහ අපහසුතාවක් එකට වැටෙන්නේ ඉතිතියි. අපි භාවනා ජීවිතය අපහසුතාවයේ තේරුම් අරගන්න ඕන නෝකයි. ඉතින් විපස්සනාට එන්නම් විපස්සනා යෝගාවචින් අපි මේකට මූල ධර්ම වශයෙන් එකකොත් මින් ගලන වලට ප්‍රවදිතකොත් සාමාන්‍යයෙන් කියලා දෙනවා. දැනුම සඳහා කළ යුතු කාරණා දෙක වශයෙන් කියන්නේ මේ කල්යම් කියන්නේ ඉස්සල්ලා හොඳට ගන්න. අසංකල ගමන්නේ ජෛව කෝෂය නැත්නම් බැටරිය දුරට charge කරලා ගත්තොත් බලකවලා තියාගත්තොත් මේ පැත්තට යන්නේ එකේ කොහොමද වෙන්න පුළුවන් නැත්නම් මේ පැත්තේ මේ මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ අර ආගමුණයි විචායි සීතලද ඌරේ මොනවාලා ඉන්නකොට අපි අර ආරම්භ ගෙන්නේ කියන්නේ ආදර බව ආරම්භක දෙස්තරදී බලන ගැතිය ඉතිේම වෙනවා. බලවත් නැකත් ආරම්භ දැන් කියන්නේ. ඒක ඕකටම ඉතිලා ගත ගන්න ඕනේ. ඇතිවීමක් කියලා පාව මෙහෙ කරන්න ඕනේ නේ. ඉතිවීමක් ඇතිවීමක් පාව මෙහෙ කරන්න ඕනේ නැහැ කියලා. අර බයිබලයේ කොහොමද විස්වාස වෙනකොට ඇලියලා අදාළලා යනවා වගේ ඉනි කුරු නැතරියට පස්සේ ඉතින් යන කම් යෝගාවචර යන්නේ සාර්ථකත්වයට. මේ තරමයි. මේ තරමල උලන් වලින් කරන බවන් සත්‍යය පහන් ගලනවා. හොඳට ඉතිසත්ය අය හොඳට භාණ්ඩ ඇදේ යාදීගෙන තියෙන පාරකම මේ තුන නැහැවිලා ආය අවදි වෙන්නේ සම්පූර්ණයෙන්ම අරමුණක් දැක්කලා ඉන්න විකස් භාවනාවට යන කයක් දැකලා. ආ මේක අපි නිරෙන්දනම් ඔයාලට හොඳට අය ඉස්සන්නේ සම්මේ ආත්මනාමයි ජවකවන්නේ. එහෙම නැත්නම් මේක සුද්ධ වෙන්නේ ආරයකට, සීලයකට බව, හේතුවක් සහිත බව දැක ගන්න තරමට අරමුණු කියන්නේ වෙනකොට වැඩි වැඩි සත්‍යය. ඒක එක තමයි. දෙක තමයි මේ ශක්තිය යොදවීමේ ක්‍රමය අපි ඉගෙන ගන්න පුළුවන් අරමුණ මූලට මූල දාලා තියෙනවා. ඉතියා වේදනා විචේ ශබ්ද සමග පොරමැදින් ගත කළා. නිය වුණත් අසුර වුණත් ඒ තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම අමතකයි. විගතෝ නිවිලයි. එහෙම කරගෙන යනවනම් මේ අරමුණට මොනට මොන දාලා ඉන්න පුළුවන් වුණා කියන தত্ত্বය අමතර වාක්‍යය භාවයගෙන ඉන්නේ නොකර අරමුණකින් නියකට කියන දේ වරද්ද මේකෙදි දේරුම් ගන්න පුළුවන් වුණොත් මේ ආරමුණක් මේ නිරෝධ මොලායේ නිරෝධ බව ක්‍රමයෙන් කුතුහල කියන සියුම් භාවයකට අන්තිමට කුතුහලතර කියන අති සියුම් භාවයකට පත් වීම තමයි ආරමුණක් නිරෝධ බලන්නේ කොයිතරම් සිදුවේ. ඉතින් ඒක හිතවලින් ප්‍රතිභාවනා කරනවා. ඒක සියුම්නාට පස්සේ අර විනය කියන ආරමුණට විවාද බව නැතිව අතිසූක්ෂම භාවය කියන්නේ ඉතල මේ වගේ අනන්‍යයක් එකට යනවා. සංඥාව දුවේ. ඒකකට මේ පුද්ගලයා සංඥාවයි ආත්මය කියලා ගන්න හිතා ගන්න විදිය වැරදුනට ඉන්න කෙනෙක් නම් මොකද අඳන් දෙන්න විතරට ඇහැට ඇන්නා වාගේ කාරණාවක් වෙනවා ඒ වෙලාවෙ නම් භූතෝන් විශ්වාස සංඥාවක් තිබුණේ නැහැ. ඒක නිසා මේ සංඥාව නැති සත්‍යයේදී ලෝකෙකුත් නැහැ ආත්මෙකුත් නැහැ. ඊට පස්සේ නැවත සංඥාව එන්නේ හේතුවක් අයිතෝ නෙවෙයි. අදිටරම්පා අහේතුකව අකාරණයි. මේක අකාරණෝත්පත්තියක් විදිහට ඔන්න සංඥාව බලන්න සංඥා බලන්න ආත්මය බලන්න ආත්මය බලන්න මේක බලන්න. මේකට තියෙනවා කියන්නේ නෝතන නැති කරගන්න ඕන. එයාටනකට මේ බාධා කරෝ නිදි බාන යනකොට නැවත නැවතත් කියනවා. ඉතින් මම කියන්නේ නිදි කියනවා. ඉරියව්වක් කියන්නේ ආයතනයක් නැති ආයතන පිටේලා කරනවා කියන්නේ ආයතනයක් නැති ඕම් ඕම් දිගේ දිගේ යනකොට භාවනාවේදී විශේෂ භාවයට නිරු භාවයට හොඳ විචිතත්වයට එන්න බලන්න. අසලයි කුතන් නිනන් චිත්තං කොහොමද පස්සෙන් තුන මේ අඳුරගත්තේ නැත්නම් අන්තිමට ඇත්තටම කිසි තරමකට කොහොමද කියලා නිදර සැදෙන්නේ. එහෙම වුණොත් ඒ පුද්ගලයා මේ බල වශයෙන් බලනකොට වෙන අදිත්‍ය සම්පන්න ආදී දේවල් වගේ එතකොට මේ අරණ්‍ය සත්‍ය කාලේ ඉඳලා ඉවරලා නැවතත් මනුස්ස ලෝකයට ඇවිල්ලා මහා වේලා භාවනා කරලා බලුවා වගේ බාහිරින් සංඥාව පිළිබඳව නැති දැන සිට අන්තයන්ට ඇති දැන සිට නැති දැන යාමක් කියන මොහොතේ. අපි නැත්නම් ඒ නැත්නම් අපි අඛණ්ඩ භාවය නැතිවම අවදන් වෙනවා. මේක නම් භාවනාව. මේක නම් අපි ඊළඟ සූත්‍රයේ කර්ම තමයි ජීවිතේ ලක්ෂණ කරගත හැකි වෙන්නේ. යම් වෙලාවකට අපි හිතමු නිදාල සූත්‍රයේ නොවුණා භාවනා ජීවිතයේ ප්‍රදේශයක් අඳුර ගැනීම අදාපි යෝගාවිචයානි මනහලා හෝ ධර්ම සාකච්ඡාන්තාසෝ අනුස්ථාන හරියට කියනවා බුද්ධ වෙනිකන් යම් වෙලාවක අපි හිතමු දැක්ක දැක දැන දැන ගොරෝසු උතුණු අරමුණ එන්නේ එන්නේ ඒ පුණ්‍ය නෝත ඔය කියලා හොඳට දෙන්නට වඩා දැඩි ශක්තිය ඇති දැන් මම ආදීදී මම මේක බලන්නේ මේක තමයි මට හැමදාම මොකද වැරදුනේ මේක වැරදුනේ මම මේක බලන්නේ නැහැ කිව්වොත් ඉතින් ඉන්නේ සංවේ කියලා කියනකොට කායේ කියලා කියනකොට සංවේ කියලා කියලා යනවා වාගේ වැටෙනවා. ඒ හැර ආය භූමියේ ඉඳලා චිත්ත විවේකයට පත් වෙන හැටි. ඒ චිත්ත විවේකයට පත් වෙනකොට නිත්‍ය සංඥාව කුමාරයාට එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න දැඩි මතකේ නැත්නම් දෙන්නේ තියෙන්නේ ඒ මගේ කලවල ඉන්න අනිත්‍යත්ව බොහොම සම්භෝගයෙන් භවෝගීව සම්භාෂණ වලදී ගත කරන මම විතර ජීවිතෝන් වෙලා අත පල්ල වැටලා දැන් වෙලා මේ ගත කරනවා. දුක භාවනා වැරදිලාද නැද? එහෙනම් තමයි අපි නැතිලා සමාධිය නැතිලාද කියලා අර දුරට යවත් දෙක ඉදිරියට සැකල්ලේ ඉන්නා වාගේ ඉරවල කින්නේ එනකොට හිතනවා මම පාර කරලා වෙන්නේ නැති මම ගන්න පාර වෙලා වෙන්නේ නැති සතිය නැති දේ සමාධිය නැති දේ කියලා මේක ඉස්සරහට දැනගෙන ඉන්න ඕනේ ඉතින් පරිහරණය කරන්න කියලා එතන අර ධාරාවට දී ඇට සංඛා ඉති නුනතර බුද්ධි එහෙම නැත්නම් විකල්ප විකාරය කරගන්න බලන්න. මේ ආයතන කරපොත් ඒකේ භාවනාවටම හුඟවදෙන කියපස්සියක් සමහරක් හිතනවා මේ කියන්නේ චිත්ත නිරෝධය ඒකෙන් මේ කාය නිරෝධ, රූප නිරෝධය, භව නිරෝධය වශයෙන් මේ නිරෝධ වෙනවා. ඒකට ලක්ෂණ විග්‍රහයක් වාක්‍යයක ඉස්සලා දෙවියන් වහන්සේ දීපත් කරලා හඳායි කතා කරනකොට උන්වහන්සේ මතක් කරා ඇත්තටම මේක භව නිරෝධය තමයි. එහෙනම් නිවැරදි විදිහ. නමුත් මේ යෝගාවචරයා මේ වාදක වැඩේ සිද්ධ වෙගෙන එනකොට මේ භව නිරෝධය කියලා ගත්තොත් තාම සම්පූර්ණයෙන් ගිහිලා යන්නේ ඉස්සර වෙලාම ගෙවුවයි කියලා හිත හදාගෙන ඉතින් අර අරෝඩක් වෙන කියලා බාලා ඒ ආත්ම මුද්‍රාවේ බලවක් වුණා වගේ කරක් ඒ නිසා ඒ විදිහට හොඳ හිත සංකප්ප වෙනකොට තමන්ගේ හිත අදි ඇත්ත මේකකට යනවා. දැන් මම කියවන්නවා දැන් මම රහත් වෙලා දැන් මට ආයෙත් නෑ හොඳට ඉන්න පුළුවන් ආදි වශයෙන් පුදුල කල්පනා කළ බලන්න ඕනේ. දැන් මේක කාරණා විදාලා තියෙනවා මොකක් කරන්නේ? මන්නේ සංස්කාර ධර්ම වල එකම ආකාරයෙන් මේකටම ඉඩක් කරලා මේ මෙතෙන් ගියේ. අපි සමාජයේ ඒක තමයි අ දුරින් සංකේතයෙන් ළඟදී ඕලාරික දුරෝදී දැන් ගොරෝසු මේ ඕලාරික සුතුම ගොරෝසු භාෂයේ දීන ක්‍රමයක ප්‍රිය අප්‍රිය අධ්‍යක්ෂ බහිද්දා අතුලක පිටක අනුතුල දෙවියන් දැකලා නම් එක සංස්කාරයේ මූල කර්මස්ථාන හෝ නැත්නම් වෙන දෙයක හෝ දැකලා නම් ඒ කිසිලම දේශියට මෙතන විද්‍යාවේ තියෙනවා ඒ දෙවියන් ඕලාරික සුතුම කියන එක අත්දකලා ඒ දරගන්නේ සුතුම වේගෙන යන්නේ මේක හොඳටම පිටු කරුණේ නැත්තම් මේ කුණීගෙන යන්නේක අර මායාව. දැන් තේරෙනවද මේක රූපයක්. මේ රූපය ඉතරම් එකයි. එයා මේ නඳුනකට ඒ ඉතින් මතේ ඉතින් ගමන දුර මේ වෙලාවේ අතට ගන්න තුන් දුරයි කාණ්ඩය කියලා මිදික යන්නේ නැතුව ඒකත් නෙවෙයි. වැරදි මාර්ගයක් අතුමාරු කියලා විකලක් කරන්නේ නැතුව මේ ඇහක්කට අවස්ථාන යටි අධියකින් ඒකකුත් කටි බලන්නේ නම් ඒක අවශ්‍ය අනිවාර්යයෙන්ම මේ මේ ඉස්ලාමයේ බලලා නැතුව අවුස්සනේ අභිෂෝකන වාදී කියන මොහොතේ ශාලාවෙන් දේවල් ආවදී. මොකද පිටතින් ඉතින් වල මේ සංඥාව කියන්නේ මොකද සංඥාව කියන්නේ නැතුනේ කියලා අපි හදිසියෙම වලට එන්නේ අර සංඥාව නැති වෙන ආකාරයන් දැක්කේ නැති. ඒක පිළිබඳව දැක්කේ ආගේ කරන්නේ හිතින් බලන්න. ඊට පස්සේ නම් කාර්යයක් වෙනකොට තුන් කර්ම ගන්න ලෝකතාවම දැන් මොන ආත්ම පාලනය ආනින් ආකාරي යෝගාවචරය මේ සැලකීමක් වෙනුවෙන් ඒ යෝගාවචරයේදී දැන් මේ අවතාරදී ගුරුවරයා කියනවා. පුරා ගුරුවරයා කියන්නේ ඉඳලා ඉස්සලා කියනවා දැන් වැඩේ හරි. දැන් ඉතින් අපාය නිසා නිරවත් ණය විදියක් නෑ කාට කාටද ලඟම දීගෙන ඇවිදලා. ඉතින් අර මනුස්සය දිගින් දිගටම අර මුත්තේ සඳහන් වෙන විදිහම විද්‍යාත්මක විදිහම භාවනා කරලා ඉතින් බැලුවා දැනුවත් පස්සේ මට තේරුන්නේ නැහැ කියලා අනන්ගේ නාමකට වැඩි තවත් එකක් කියනවා ගුරුවරයෙක් මේ පස්සම දීලා තියෙනවා. මට මේ ගුරුවරයෙක් කියලා කියනවා මෙන්න මේක වෙලා තියෙන කියලා ඒ නිසා ඔය අත්දැක කරන්නේ මේක ඔච්චර අමාරු නෑ. අරමුණක් අරමුණට මොකද බලන්නේ අනිවාර්යම කියන දෙයක් මේකේ බල නිරෝධක යන්න කියලා. චිත්ත නිරෝධයට යන්න පුළුවන් කියලා ඉතින් අර දිගින් දිගට යනකටක් තියෙනවා. ඉතින් මේකදී මම හසු කියලා ගත්තා. නවීකත් දෙවිදේ හඳුනනකොට ඒකට කුසලයේ බෑ සීලයක් නැතුව ඉන්නේ බෑ සමාධිය. මේ නිසා වරද්දන්නේ කියන්නේ සාමාන්‍ය කීකුවක් නෙවෙයි කීකුවල හොඳයි. සීලවන්ත හොනාදිමන්ත කියලා කියන නිසා සරුවත්න වහන්සේ නැතුව බලවන්නවත් බෑ. හැබැයි මේ ජීවිතේ දිනන දකින්න බෑ කියලා විතර අනුනීතිය කඩලා යන ගතියක් තියෙනවා. මේ විදිහට අතුරු කරන විදිහට කියන පරිණතය කායයේ තිබුණ ගැතිය කියන මූල කර්මස්ථානයේ යතේ දමාගම ගන්න දාන්නේ වල භාවිත කන්දිනේ සම්බුනාට දුන්නා. අන්න එහෙම කෙනෙකුට හෝ එහෙම ළඟදෙන ගුරුවරයෙක් මුළු කෝලෙම කියන එකම ක්‍රමයකට බංගාල සූත්‍රයේ විග්‍රහ කරන බලක් තියෙනවා. මේ වෙන මෙහෙම තනි බුදුහාමුදුරුවෝ පාවලින් විස්තර දක්වලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ධර්මයේ තියෙන යම් ගැඹුරක් තියෙනවා. ධර්මයේ තියෙන යම් අසත්‍යවතරකමක් තියෙනවා. ධර්මයේ තියෙන යම් අනිත් වේදනේ නිකුල කණේ වාහන දෙන්නලා කියනවා. මේ සීලයක් කියනවා. ඒකට සමාධියක් නෙවෙයි ධර්මයේ කියන්නේ ධර්මයේ කියන්නේ උත්තර ධර්ම උත්තර හොඳ සීල සමාධිය ඇතුළත බලන්න පුළුවන් අනිත් ඒක පිළිබඳව දෙයක් කියලා කියනවා. ඒ ගම්බීලා විස්තරා දුක්ඛා ආදි වශයෙන් කලකට අද හරියටම අවුල නැතුව මේ වැනි මාතෘකාව හරි දිනෙන්නේ. මොන තරග මොකක් කාටත් කරන්නේ මොකද අපිට උනත් නෑ ඉතින් කියන විශ්වාසයක් අපි තාම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා නෙවෙයි. මේ අවසානයක් අත්දැකීම මේ සූත්‍රයේ හරියටම තේරුම් ගන්න ඒක මේ අපි මෙහෙ කරන අපේ විග්‍රහයටත් හොඳ අනිපාඩයක් කියලා වෙනවා. මෙන්න මේ විදිහට අගාරත්මා අගනා අනගාරියම් පස්සති යෝගී ආකාරය නගාරි කියලා පරිදි වෙනවා අර කියන විදිහට ආත්මකරණවාය අනියෝගණවාය ප්‍රමාණණවාය අනුමානිකාරණවාය ආදී වශයෙන් විදේක භාවනා කරලා එයාගේ දැකලා මේ අධිකෝ සංකාරයේ ජීවිත හරතන අරක් ඉන්නවා සත්‍ය නිමන්ති. අර්ථ ශාස්ත්‍රයේ තා විලකන්නේ මෙතන දෙන්නේ නැහැ. භාවනා මධ්‍යස්ථානට වැටෙනකොට ගොඩ වෙලා නැහැ. ඉතල භාවනා කියලා කියා. ඊයත් පිළිවෙල කිසිම ඇහිමකුත් නැහැ. හැබැයි බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය හොඳට අදාළලා හර්තින් කියනවා. හර්තිය කියන්නේ පැහැදිලි වෙන මේ කියන කාලක භාග වෙන්නේ අපි මොන මොන කියන ගන්න කාලේ ගොඩ පාඩම් කළ හැරෙන්න කිව්වා. මොහොතක දෝෂයක් ආවදී වෙන පුතා. මොහොතක නිරෝධය ගන්න තියෙන අර වලට පළමුවෙන්ට සමන්තයක් දුන්නා. ඒ කියන කිනාවක් මොනවාක්වත් වෙන්නේ මොන්නේ වයි නිසා මේ ලෝකේ අධිකරණ පර හේතුව තුන කාරණාගෙන නෙමෙයි පහළ වෙන්නේ අභෝතේ අකරණාව කාරණා විද්ද වෙනවා. ඕවා ගන්න ශ්‍රද්ධාවෙන් නදාන තියෙනවා ඒ කර්මවල කර්මවල හේතුව හැම දෙයක්ම දින්දල කාර්යය කරන්න පුළුවන් නේ පදාවෙන්නේ කියලා පුළුවන්. ඒ නැත්නම් ආගමේ ඉලව්ව මොකක් කාර්ය කරන්න පුළුවන් පොත් ගන්න දෙකක් ලැබුණා. ඒ නිසා ඔය කියන එක සම්පූර්ණ හේතුඵලයක් ඇතිනේ ඒක එනකට අඛානා වැඩ පිළිවෙන්න පුළුවන් කියලා සාර්ථකව සාවිතුන් මොනවද දන්නේ. මේ දාගත්ත අත්තු අදෝ විදිහට ගහලා අන්ධාරකාන ඉදිරියට කියලා බලනකොට ධාවන කරගත්ත බතවල කලින් කියනවා කියන්නේ. අරගොල්ලන් වත්නත් එක ගන්නකොට භාවනා කරගත්තු උගේ ගන්න දෙයක්. ඒ කියන්නේ භාවනා මැද කරන අපාරණ නයි ධර්ම වල කොයි නිවන භාවනා කරගෙන ඉන්නේ නැහැ හරි කියන්නේ. ඒ කියන්නේ හොඳ කල්පනාවක් කරලා අපි දෙන්නානේ කෙනෙක් විතරයි. ඒ නිසා අපිට මේ හොඳ කුල වෙනත් ඒවා අපිට බාධාවක් තියෙනවා. අපිට මුදුව සිද්ධාත් ඒවා ඉදිරියට වෙනත් ඒ නිසා සාධනෙක අපරාදී අපිට කියන්නේ මේ අදිස්ත්‍රහම් කරන්නයි කියලා සම්පූර්ණයෙන්ම සක්ති දීවන්ති සල්පේ ගා විනිසුනේ එතන බලන්න. එනිසා මේ ධර්ම යහේ කාය උනන්දුවෙන් බලන භාවනාක යමක් තේරුම් ගත්ත ඊට මේ කලින්ම මුළු කියලා දෙන්න යන්න බලන්න. මේ තරමටම අහන ප්‍රශ්න. මුතුමා ජාතකම කතා කරන්නේ ඒ දැකලා. කොහොමද කියන්නේ? අහන්නේ පොතේ නැවතිනවා. ඉතින් අර භාවනා කරගත්තොත් හොඳයි එහෙනම් පොත බලන්න වැඩි කරගන්න අනිත් පැත්තට වේවැසුව මොකද අනිත් පැත්තට එනවා ඒ අරන්කු මේ දර්ශනෝම කාර්ය මෙතන ආක්‍රමණශීලී. ඒකේ තියෙන පෞෂ්‍යගතු ධාන්හාතන ලැජ්ජි රුක්ති කොට දැක්කම තියෙන ඉස්තිල. ඒක කපින් කපින් කපින් කපින්. අරවල ආක්‍රමණශීලී විභාගම අල්ලගෙන විශාල අධ්‍යාපනාවේ තේමාවල ගුරු මත පරම්පරාව පිටරම හොදි කරගෙන යනවා. මේ දෙන්නම ඉන්නේ අර පංචාභිධික අධිග්‍රහණ කරනවා කියන පැත්තේ කියලා. වයිසෝ දා ඉන්කෝනේ අපිට දෙන්නම එකම වලේ. ආන් ඒ දෙන්න දෙන්නේ පාත් දෙන්නම ඉන්නේ අධිග්‍රහණ කරනවා කියන පැත්තේ ලබවත් දුරෝම විදෝෂයේ පැත්තේ බලන්නේ පැත්තේ කරනවා කියන්නේ. ඒකම භාවනා කරනකොට නිමිත්තක් අපිට ඒරන් ධම්මතා ණය කියන මේකේ ධර්මතාවයේ මේකයි කියලා හොඳට විපස්සනා මහය අතරයි අත්නාකට අධ්‍යක්ෂක චිත්තක්ෂණයක් හැදෙන්නේ අපි හිතේනවා ඉතින් තමයි අනිවාර්යයෙන්ම මේක ඉතාමත් ඉතාමත් ගැඹුරු දෙයකට කල්පනා කරලා තේරුම් ගන්න. තේරුම් ගන්න අරගත්ත ගමන් අපිටේ නෝර භාවනා කරමින් ලබන අත්දැකීම බොහෝම ඒකාකාරී නමුත් මේ විමුක්ති නෝයි නැත්නම් තුන්කාම ඥානින් ලබන තානක විචිත්‍රයි ඉන්පාවි බොහෝම මේක භාවනා කරමින් ගතකරාල අරමුණක් ඇත්තකදාන ඔන්න හිතන කරා හිතන්න කරන අන්නකොට බුදුහාම කියන පැටි ඔන්න භාවනා දෙයින් කරගත්තාම අමතන සුද්ධකම් ලගන් හරි නීන්දුවිය ඉන්දියානුවේදී මෙන්නලුනේ ඔය කියන කාරණා මම හොඳට තේරුවා කියලා. බොරු නෙවෙයි. නමුත් මේ කතා කරන්නේ ඇත්තනාතික අත්දැකීම ගැන. මේ අත්දැකීම මත ඇති වුණා වූ දුරසිංහෝයේ කියන එක යෝගාවදෙන් බලන්න. මොන සාමාන්‍යයෙන් සම්මත ඥාන, විද්‍යාවේ අනුඥාන වගේ තැන් වලට යනකොට සාමාන්‍යක තත්ත්වෙට එනවා. මේකත් හොඳ පාඩමක් මේ බ්‍රහ්මචාරී කියන ගණන් විචාරන්නේ සත්‍ය නිවන් කියලා කියන්නේ අපේ කමේ හැටියට චින්තාමයෙන්ම චින්තාවේ අනුභව විචිත්‍රයි. අතර නියම නම් මේ නිදක් නබිලා යෝගාතර ඒක අරගෙන කියන්නේ භාවනාවේ ඥානෝකින් ලැබිච්ච හේනලක්. ඒක අර්ථ කාරණාවක්. නමුත් චිත්තක් නෙවෙයි ඒ කායාවල කරගත්ත භාවනාවෙන් නම් මේ විදිහට කරලාගත්ත අනිත් දේ නෑ. යාර ඉතිකලාවෙන් අපි කරන්නේ ඉතින් ජීවිත චින්තනය යාවේ ගියාට පස්සේ අර ඉතින් තමයි ඉන්නේ ගලවලු කියලා. ඒක නම් තමයි පූජා දෝෂි කියන්නේ නියෝගේ වාද අර ඉතිරනම් කරපහා. ඉතින් පැතිරෙන්න මොන මේ භාවනාවේ මෙච්චර විශ්වාස නියෝගෝ කරන්නේ අර වෙනවා කියලා අනුන්ට ඒක දෙන්න පටන් අර ගන්න. ඒකවල වෙන්නේ මේක මොහොන රෝගයක් වගේ ඒ තමයි දක්ෂිනා කියපෙන්න ලබා ගන්න පුළුවන් මේකත්. සර්වඥයන්සේ දැකලා කතා කරලා තියෙනවා දුක්ඛ මේක ඔබ දක්ෂිනා දුක්තරෝ ගම්බීරෝ කල්පේ දිනෝ සියුම් ප්‍රේත ධර්ම ඔබ නෙයි. ඒක මේ පස්තිරෝණන් කියව අපි ලැබෙන කියන උණුසුම් වලින් ඒනගේ තවත්තක් කියන කුණාමයේ ගන්නවා. අන්න ඒක හොඳට මතක් කරලා දෙන්න ඕනේ. මේ කතා කරන්නේ මොකක්ද? කතා කරන්නේ අපි ඥානයක් කියලා නෑ අතර තමයි. ඒක නම් විපස්සනා ඥානෙ අන්නේ විපස්සනා ඥානෙ කල්පනා කරගන්න. මේක සත්‍යෝගාවතේ පමණක් දෙන්නේ. මේ ආලෝක ආලෝක කියන්නේ කවදාක අදරු සම්බන්ධ කිරීමකෝ භාවනා වීර්යය කරන හැටි ඉන්නේ නැති කරන්නේ මේවා එකක්වත් මේ විදිහට ඉන්නේ පය. පරිණනකොට ගැස් වෙනවා රත් වෙනවා දකින්න වගේ දේ. මේක හොඳට භාවනා කරන දැනුම කියලා ඉදුවා. ඒකම අපක්ෂේය. උන්සා භාවනා කරන ආකාරයෙන් හදා ගන්න කියනවා. මේක ධම්මොද්දත් කියන්නේ. ධර්මයේ ආර්යයන්ව පහළින්තු ඉලක්කවා. ඉන්නත් කලබලයක්. සාමලේ උපේක්ෂා වෙන්න ගැතිය. මේක උපේක්ෂාව අතරලා තියෙන කලබල වෙලා තියෙන ධර්ම කාරණාවකට ඒක ඒක කියලා කියනවා ඒක ඉස්සරහට ගන්න ඒක ඒක කරා ඒක ආපස්සත් දෙවෙනි දෙයකට අනිත් ඒක තේරුම් ගන්නත් මුල් අවස්ථාවක් තමයි මේ අධික්‍රම උපන්න භාවයේ ශක්ති විමර්ශනවත් ඇති. දෙවිදලාදී ඉන්ද්‍රයාද මේ කුඩියෙන් දිගින් කියන්නේ කියනවා දෙවෙනි පරිණාමයේදී එක්කෙනෙක් මේක මේ තරම් සමාධිගත වෙනවා නැත්නම් මේ තරම් අරමුණු සංකප්ප වෙනවා ළඟනකොට මුලින්ම තරම් සීලේ කාර්යයක් නෑ. මෙතෙන් යන්නේ ඒ තරම්ම සමාධියක් ඕනෙත් නෑ. මට වෙනද පොඩ්ඩක් කියලා වාඩි වෙනකොට මට මේ තේරෙනවා. ඒකත් ආනිරුද්ධ කියන කාරණේ නරන්න දෙයක් නෑ. ඒක නිකන් එනවා කියන්නේ ඉතිරටි දෙන්නේ. ඇත්තටම බොරු ඒක. නැත්නම් කරනවා යන්න නිසා දෙවිදගාර මේක සම්පත් නිසා වුණාට හැමෝටම හරි දෙයක් නෙවෙයි. අනන්ත මොලක් මේ හැටි මොනවා විකල්ප කියලා ඒක ඒ කුංගලයට ආන අද්දතියි. එයා ඉතිරේකදී සංඥාස්කන්ධය බරපතල වගේ අරගෙන තියෙනවා ආත්මය. ඉතින් මේ සංඥාස්කන්ධය තියෙන සෑම දෙයක්ම සම්පූර්ණ ඇත්තක් විදියට. පිළිවන් දැකින මේක ආදී මේ බාහිර ගත්තාම මේක පිළිබඳව මට ප්‍රකාශ කිරීම ගොඩක් වෙනවා. මේ සාපේක්ෂව ගත්තොම ඥානඥාන කමට අනුසුද්ධ කිරීම. ඉතින් ආරවට්ටන. ඒ නැත්තම් තමන් ලබන අත්දැකීම තමන් විදිහේ කියන නිසා තර්කණයට අනුකර අවුන් දාකවත් ඒ කිරුදු ප්‍රකාරයෙන් කරපන්නා. ඊට බලලා මේ මාතරුන් වැරද්දක් වෙනවා මේ කල්ලි තමයි යල්කින කතා ගන්නවා අපි කරකවෙනවා ඒ කරකවිලක් ගන්න විදිහට කියනවා. ඉන්ද්‍රයන් වැඩි කරනවාට හේතුව තියෙන්නේ ආකාරයේ කිසි කියන විකාශය ඉස්ස තුන දහන පාඩකවා. කමනාදී කියන එක නම් ගන්න කාරණා. අරකට අනුගතේ කියලා මේක අනුග්‍රහකලේ නැත්නම් මේ Taman ගත්ත මතයේම දිගින් ඉඳලා යන නිසා ඒක ඉස්ලාම සංඥාවයි ඉඳලාගෙන තියෙනවා. සංඥාවයි හස්තක චිත්තවයි අන්තිම දිට්ඨි වශයෙන් කියන්නේ ගාන බාල තුනේ. සංඥාව අපි යාන්ත මොනවද ඔය චිත්තය හේනවා හරියටම ජීවිතේ කාර්යය අදත් ඉඳලා ඕක තමයි කරන්නේ නැත්නම් ඕක තමයි මේ වගේ නිවන නිවහන තුළ ප්‍රතිපදෙන් මාර්ගගත ගම එතන ඒක දුෂ්ටි වශයෙන් පහළ වෙනවා හරමත කවුද ගන්න දේශනාවට මේකවල මාර්ග කාන්තන් දේශනා කරලා දුෂ්ටි වශයෙන් බුදුහාම කියනවා කියන්නේ ඉතින් කියනකොට නම් බුදුරජාණන් ඇත්තලා ආවද කළ වාදකල වත්තලා කියලා දෙන්නුනා ඒ ඉන්නේ අනුගාමී කර්මස්ථානයේ සිටින්නේ සංඥා වශයෙන් කියන එක නම් මේ දැන අනුකටත් කල්පනා. මේ සංඥා ලෝකය ඇත්ත ලෝකය වශයෙන් ආත්ම ලෝකය වශයෙන් මාර්ගගත සංඥා නැත්නම් මව මොනකේ කරන්නේ. ඉතලට කියවන දුරට ආපදාන කියන ධර්මයේ විරෝධය කියන මේ ලක්ෂණ දෙයක් නම් ගල ගාලම බලන්න. ඒකෙන්ද ලක්ෂණ කියලා දෙන්න. නමුත් දැනගන්න පුළුවන් කලදී මේකද අතරද ප්‍රතික්‍රියා කරන්නේ. අයන්ගේ වලදා බැලීමේදී වරවතනාසේ දේශනා කරන්නේ ඒ දේශනාවට ඇත්තා වූ වරවතනාසේ දේශනා කරන්නා වූ ඒ ගැඹුරු ආදී ධර්මයේ කියන ගැඹුරු බව. එහෙම කියන කීලක්මකට ගැඹුරු නෑ කියලා කියන්නත් බෑ නේද? ඒ කීලක්කට පස්සේ කීයේ අර්ධයට පස්සේ වෙන ගැටලුවක්. ඒ වගේම දුක්ඛයයි තමයි දකින්න මොකද ආත්ම සංඥාවේ ලැබුණ නැති. මාන්නේ දෘෂ්ටියෙන් ලැබුණ නැති. දුකා ගන්න දුකයි. ඒ වගේම දුර නිරෝධා. ඒක ඒක අවබෝධ කරගන්න කැමති නෑ මම දැක්කේ. හරිදම මේ අපි කියන්නේ කියේ කිව්වම සමාධිය කියන්නේ නැත්නම් යථාය ඥාන දකින්න ඉතින් ඕක තමයි අවබෝධය කියන්නේ. ධාන කියන්නේ මොහාන්තරාරයේට ඒ නැත්නම් මේ මොහ අටලෝක බව ගන්න. මොහ අටලේ අද. උත්තර ගන්න කියනවා සංඥා ස්කන්ධෝ ආත්මය කියන කෙනා ගන්න. ඒක කියන්නේ අයි පුදුමාකාර බොළඳ රූප. මුලින්ම සම්මේ ඊළඟට බලන්නට කරගන්නේ. ඒ සමාධිය උන අංගාවාවගේ වෙන්නේ. හත්ය අංගාවාවගේ වෙන්නේ. මේ දෙකම ඒ මොක්කේවත් වේලේ ප්‍රශ්න භාවනාවට පාදක කරගෙන මොනවද කියන්නේ. ඒ සම්මෝධ දුරන්නේ බෝරයි. ඒ වගේම සංකාපනිකා මුනි දිනේ දැකින අයිබලයක් ලක්වක් ආවයි කියනකම් පස්සේ මොකක්ද මේ ධර්මයේ හරියා නම් මොනම ක්‍රමයකටවත් ඉඳගෙන ඉන්න අපුණු වල වයන් විදියක් නෑ තවද මේ කාර්ය දින හුතු වල විඳනන්න දෙයක් මේ මොන කාරණා මොනින්ද ආවා මේ දේශනා දුමුකුර අපේ තියෙනවා ඒක නේ ධර්ම වැඩෙනකොට නේද මොකද කියනවා ඊට වඩා කාන්තෝ ඊට වඩා ප්‍රේණිකෝ වාගේ යෑමට නඩුවක් අල්ලුවකුත් තියෙනවා එහෙම නොවුනොත් බෙදන්න. ඒක දැක්කම කියනවා අලගොල ව්‍යාපාර අවුල් ආතෝලක පතරලි කියනවා. ඒක කාණ්ඩමෙන්ද ඒකම අසක්කාර කරයි. ආර්ථික සංකලනයේදී ඉරණා දිවන දැන් හදන්න බෑ. ඒක කාර්යයක අයිද කොහොමද ඒක වැරදෙන්නේ. ඒවා වුණාට ඒක කරන්නේ කොයි ඒ වෙනකට කරනවා පිටරාවු ප්‍රතිපදාව. නැවත නැවත ලක්ෂණාවක් පිළිවෙන්න ඒ අර්ථයට අහුවෙන්නේ නැති යටහත් පාත් වෙන උපේක්ෂාවෙන් නැතිවත් ප්‍රතිපදාවේ ඥාන දෙරගන්න. අතක්කාරද විහා යමෝනේ අල්ලන්න බෑනේ. ඒකම කියනවා මේ අපි ධර්මදාන සූත්‍රය විස්තර කරන හත කොටස් මිත්‍යාදිස්ත්‍ය ගැන කතා කරලා මිත්‍යාදිස්ත්‍ය දෙන්නේ කියලා. ව්‍යාකරණ වලට අහු වෙන්නේ නැති කියලා කිව්වේ. ඒක කරන්නේ ඒක අදාළ ගන්න එක උත්තර ගැව්වත් ප්‍රශ්නාවලියට කඩදාසම් කරලා කොහොම කරත් ඉතිරි දෘෂ්ටි මානයේ මගේ උපරෙන්නේ. මේක මේ කොහොමද කරන්නේ? ඥාන කොතනින් ඇරෙන්නේ? ඇරෙනකොට කිසිදා දෙන්නේ. ආන්නේ අනකට කියනවා මේක අත්‍යවශ්‍ය කරපක් කියනවා. ඒක නිසා එන්නේ එන්නේ කියන්නේ බැරි ඉස්සර කරගන්න බැරි කප්පයක්. නමුත් ඒ පාඩයකට මේ තනදි දුරුනාම කියන හොතල කුණක්ක් තියෙනවා මේ වස්තුවේ ලක්ෂාවට වැඩි විකාශක වස්තු විද්‍යාව කියනවාදී ඇත්තම හරියටම මේ විද්‍යුත් පිළිගන්න මේකයි අත්දැකීම් කියලා කියන්නේ මේකයි මේක අහනකොට මූල මූලතර කල්යාණ මධ්‍ය කල්යාණ පරිවර්තන කල්යාණ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිවර්තන කල්යාණ කියන මේ ධර්මයේ ඇත්තව වූ මේ මංගලද නතරගතිය සංඥානගත කුංචි ගැතිය නිරෝධය. ඒ අසක්කාය කර කම්මන්න කිසිම සංකප්පයක් නැහැ. අසක්කාය කර කියන්නේ පරිච්ඡේද කා විමසුම් වලට ආවොත් බොරු වෙන්න පුළුවන්. කිසිම තරජයක් නැතුව කරගෙන යන මනුස්සයව හරියන්නේ. ඔය වලට රාජ්‍ය නිරෝධයක් දැන් භාවනා කරන්න යනකොට නාසනාත වියගේ බොරු වලවල් ගැටලු ස්ථාන ග්‍රන්ථ ස්ථාන තේරුම් බේරුම් කරනකොට දෙයක් පිළිගන්න. තවගෙන පුරකට කරන්නේ කියලා. මම කාගේ අදින්නේ. සතකා කරන්නේ ධර්මයේ කියලා අවබෝධයට දේශනා කරන්නේ මේ අවබෝධනාගේ ගුරු මිත්‍යා වශයෙන් තියාගන්න ඕන කරන අධිරාජ්‍යවාදී කෙනෙකුට ගන්න නෙවෙයි. සත්‍යතාවය. ඊට පස්සේ මේක නිතර ධර්මයේ ස්ථානත් උත්තර දෙන්නේ කියලා කියනවා අරමුණ සිහින් වෙන සිහින් වෙන මේ වගේ අධිසම්පන්න වාද කරගෙන ඉන්නේ. අරමුණ නිරෝධීනාදී අවුලේ නියනවා. අරමුණ සිහින් වෙන සිහින් වෙන මේ මතවාද වෙනවා. දුක්ඛ රැගෙන තියෙන නිසා සිහින් වෙන්න වෙන්න වෙන්න වෙන්න කරන්න වඩා සිහින් භාවනා කරලා සිහින් ධර්ම අත්‍ය කෙරුව තමයි හරි පාර අපිට තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ අර මුලක්. ආම සිහින් මුලේ තේසනෝම මුල් අර ඕජාව දිහාට හොයාගෙන යනවා වගේ ඒකෙන් තමයි මුල් කඩක් මුල් මහ මුලක් මුල් මුලක් හදලා දෙනවා වගේ අර ඉතාමත්ම සියුම් කොටයෙන් තමයි ගහු අනගන්නේ මේක හදිසියේ ඉවතියෙනවා ඒක හිරවුණොත් කල්මුව කියන වෙලාව රහවර්ධනේ බාන එනකොට ගහකට දුරු කරලා දෙන්නේ ඉවරයි ඒක තමයි ධර්ම කාටකාම කරන්නේ කියන්නේ සියුම් කරනවට පස්සේ ඕජාව දික්කොටම කලබලයි කලබල වෙලා මාර්ග කඩා ගන්න එපා අල්ලලා දින්කරියා වෙනස් කරන්න යන්න එපා. අල්ලලා භාවනා මධ්‍යස්ථාන වෙනස් කරන්න යන්න එපා. ගුරු වෙනස් කරන්න යන්න එපා. පිටකම කිව්වාලට යන්න. දුක ඒ සරණාකර සම්පූර්ණයි. ඉතින් ගන්න මේ සාමාන්‍ය කල්පානුකූලව නැත්නම් මේ ව්‍යාපාර වෙන ව්‍යාපාර සමාන අධ්‍යාපනෝ කවෙන්නේ සාමත්ව පරිදි. මේ සර්වකන සමාගම යම් කිසි කෙනෙක් අරවතනාගේ ගුණ ප්‍රකාශ කරනවා නම් අර විදිහේ සීල දීවනා කියන සීල මහා සීලවල කරනවා කියන මේක කරන්න යන නරකයි. ඒ වගේම අමාදයට සැලකදී ගුණ හේතු කරන්න යන නරකයි. මේ දෙකම තියාගෙන ධන ධර්මදාලය දැකලා ඉතින් අදිත්‍ය සම්පන්න වාද ගන්න ඇත්තෝ ඇයි එවැනි දේවල් එහෙම ගන්නෙ? මොනවද මේ කරකරව කරන තුනල්ල ගානකෝද යන්නේ? මේක හරියට කියලා. අවබෝධයෙන් මතක් කරනවා ඉතලා මම ඉහාට බං. මොකද මේක දැකලා මම දැන් ගැලවිලා කියයි කියලා කියන්නේ. නමුත් මේ මගේ ගැළවීම අර අධිකම පන්නච්ච ඇත්තම කෝපෝ කරන්න විහිළු කරන්න බලන්න මුෂ්කිලකම දෙකේ. අනේ ඒක මාන්නයක් ගන්නෙ නැනෝ මේ ජීවිත දැකලා මම මේකේ මාන්නයක් ගන්නෙ එන්නේ එවන් වූ මේ කෙනාලක ගම්බේල දීප්තව දුරංගෝඩ පාන්ද ප්‍රේත අපත්පාද මේක පන්ති ප්‍රයෝජනීය ධර්ම කතාවක් කරනවා කියන එක ආදිනවනේ අනේ ඒකයි හරි සංයයක් මේ කවුරුත් ඇදී වුණ ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. ඒකේ කියන විදිහට වචන සත්‍යයනා කිරීම හෝ බුදුගුණයේ හෝ බුදුහාමුදුරුවෝ ගුණ ඥාන වන්දනා කිරීම හෝ ඉවර කරන්න පුළුවන් යන්නේ. ඒ හොඳ වැඩ ඉගෙන ගන්න අපි දෙන්නේ සාමාන්‍යයෙන් දැනගන්න ඒ කාන්ත තමයි යෙදিলা තමයි භාවනා කිරීමෙන් මේ සුද්ධක දුරම පොඩි අවබෝධ කිරීමෙන් කරවතන සිද්ධාන්ත දැනගන්න පුළුවන් වෙන කෙනෙක් තේරෙනකොට හරිනම් මේ තේරෙනවද රාගය තියෙන්නේ. සම්මා සම්බුද නැත්නම් අදුවාන බුද්ධකත්වයට හරි පත්තරන්ද යන කන්න කඳුකම ගැටියක් තමයි සිංහවටේ දේශනා වුණු අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ කියුම් දෙන්න දෙන්න දෙන්න හරියට නම් අර වෙන කිසිම ගුරුවරයෙක් කිසිම දෙයක් මේ දෙයක් කරන්නේ නැහැ දුන්නාට නැවත නැවතත් කවුරු ගාමින් අවුත්නේ ධර්මයේ හා විනය දෙක පිළිබඳව ගැඹුරට බලමු විනයේ බාලමින් ධර්මයේ ගල පාලමින් විදිහට යනකොට යනකොට තේරෙනවා මේ කර්මස්නාසයේ දිනුම්තාවට අපේ අකරණ තමක්වත් අපේ අනාථ භාවයක් අත්දැක අපිට සාතරන මොනාත භාවයක් නෝ. අනේ මේ අනාථ භාවයේ කොත්තුලින්ම ධර්මයේ රත්නේ කරන්නයි කියලා ඔක්කොම කරන්නේ කරන්න අවබෝධ කිරීමෙන් යෙදීම නැහැ කරලා තියෙන්නේ ඔය යෙදීමෙත් මූලිකව අහන්න ඇතිවන හා යෙදීමේ දෙන්නකොට පරතෝත් ගෝස අධ්‍යාත්ම යෝන්සෝල විපාරෝ තමයි මේක කියනවා මේක කියන්නේ පරතෝ වංශයේ ඥානයේ අදාළ අනුදේශය කොහොමද ඒ වගේම අධ්‍යාත්ම යෝන්සෝල විපාරෝ හරිදී තමයි ඇතුළත යොමු සම්ප්‍රදායක් ලක් කරගන්න අන්නේ ප්‍රාණයෙන් තමයි අපිට සම්පූර්ණ ගන්න පුළුවන් වෙන්නේ එහෙම සම්පූර්ණ කියන්නේ ශක්තිය ඉතින් එහෙම කාලයක් එකදී වෙන්නේ මේ යොදන යෝජනාවේ ශක්තිය අනුව දිගුනේ ඒ නිසා අපිට අර අදිකරම් කරන වාගේ ඇවිල්ලා මේ මම මගේ ජීවිතේ මගේ රැකේ මගේ විශ්වාසය ධාරණය කරන දෙයක් නෑ කොහොම හිතත් ඔබ නිවන් දක්නවා කියන බුද්ධඩ වාදය අතහැරලා අපි කරන සාමයේ වීර්යයේ ශක්තිය සාපේක්ෂව තමයි අපේ අවබෝධය ඇති වෙන්නේ ඉන්ද්‍රණයේ හේතු බල ධර්මයක් පරිග්‍රහ කරන ධර්මයක් ඒකට හේතු සම්පාදනයයි මගේ වැඩි අලාපේක්ෂාන්නේ. අර නිකන් හම්බෙන්නේ නෑ. නිකන් හේතු සම්පාදනය කිරීම අවශ්‍ය කරන ආවෝකක් බාල නිවියක සමාධි ප්‍රඥා ධර්ම මෙන්න ධර්ම දේශනා මාර්ගයේ දීලා අනුගමන ජීවිතයක් ගැන පිටු කරගෙන කනබුවාගෙන ශක්ති ප්‍රමාණය අධිසහ කරනවා වූ වාදවල අවුනෙයි අධිසමෝපාදකමෙන්න ලැබී යුතුයි ආ අවබෝධ කරගන්න කාන්තයි ධර්මයේ පාක්ෂාත් කර ගැනීමට මුල් ධර්මයක් දීපු ආත්මා වේවා කියන ආත්මයි අද මේ ධර්ම දේශනාවෙන් මම කරන්නේ.